සමත භාවනාව මේ සඳහා කර්මස්ථාන 40ක් ඇති බව මුලින් දක්වන ලද්දේය. එයින් කසින භාවනාව ලෙහෙසි නැත. අසුභ භාවනාවන් ලත්විටක කිරීමට උනන්දු විය යුතුය. අනුස්සති භාවනාවන් අතුරෙහි බුද්ධානුස්සති භාවනාවේ පැරණි ක්‍රමයක් මෙහි දක්වනු ලැබේ. එය නිමලව ආරණ්‍ය සේනාසනාධිපති ගරු ධම්මතිලක ස්වාමින් වහන්සේ විසින් ස්වකීය ආචාර්ය පරම්පරාවේ උගන්වීම් අනුව සකස් කරන ලද්දේය. බුද්ධානුස්සති භාවනාව බුද්ධානුස්සති භාවනාව කරනු කැමැති අය විසින් මුලින් බුද්ධානුස්සති කර්මස්ථානයේ අර්ථ සහිතව ಗುಣ පද 9 වෙන්වෙන් වශයෙන් මනාකොට උගත යුතුය. අනුතුරුව විවේක ස්ථානයක පහසු පරිදි වාඩි වී බුදුරජාණන් වහන්සේගේ රූපකාය හා ධර්මකාය යන දෙකින් පළමු කොට රූපකාය සම්පත්තිය මෙනෙහි කළ යුතුය. එයට ඊටාම සුදුසු ක්‍රමය නම් පැහැපත් වූ හොඳ හැඩහුරුකමින් යුතු බුදුරුවක් සපයාගෙන එය Taman ඉදිරියේ තබා හිස කන නහය මුහුණ අත්පා ආදිය පිළිවෙලින් මුදුනේ සිට පහළටත් පහළ සිට මුදුනටත් විමසුම් සහිතව බලමින් බුද්ධ රූපය අරමුණු කිරීමයි. ඇස පියා බලන විටත් හිතට හොඳින් බුදුරුව පෙනී යන තාක්ම එසේ රූපය අරමුණු කිරීම දියුණු කරගත යුතුය. ඇස පියාගෙන බලන විට බුද්ධ රූපය Taman ඉදිරියේ සිටිනසේ පෙනේ නම් බුද්ධ ආරම්මණය පහළ වූ බවට එය ලකුණකි. ඒ පහළ වූ බුද්ධ ආරම්මණයම අරමුණු කොට ගනිමින් බුද්ධානුස්සති භාවනාව ආරම්භ කළ යුතුය. ආරම්භයේදී මුලින්ම බුද්දස්ස අත්තානං පරිච්ඡාමි පරිච්ඡතෝ මේ අත්තා බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං අද්දා ඉමාය පටිපතියා ජරා මරණම් හා පරිමුච්චිස්සාමි යනුවෙන් තුන්වරක් කියා බුදුනට ආත්මය පරිත්‍යාග කළ යුතුය එසේ කොට ඉතිපිසෝ භගවා අරහං යනාදී භාවනා කර්මස්ථානය තුන්වරක් කියා නව මහ ගුණ අතුරෙන් එක එක බුදු ගුණය මෙනෙහි කරමින් භාවනාව දියුණු කර ගැනීමෙහි උත්සාහවත් විය යුතුය. පාලි ගාථාවේ තේරුම බුදුනට දිව්‍ය පූජා කෙරෙමි. මා විසින් දිව්‍ය පුදන ලද්දේය. බුදු රජ මට උතුම් පිහිටය. ඒ සත් තෙදින් මට යහපතක් වේවා. මේ පිළිවෙල් තින් ඒ කාන්තයෙන් ජරා මරණයන්ගෙන් මිදෙන්නෙම්වා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා පද විනිර්භෝගය සෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරති සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි භගවා මේ පද විනිර්භෝග කොටස් අර්ථ වශයෙන් සලකා භාවනාව ප්‍රගුණ කරගත් පසු එක් එක් ගුණය විස්තර වශයෙන් පහත සඳහන් අයුරු භාවනා කරනු මැනවි. භාවනා වාක්‍ය අරහං සෝ භගවා කිලේසානං ආරක්කතා ඉතිපි අරහං සෝ භගවා කිලේසානං හත්තතා ඉතිපි අරහං සෝ භගවා සංසාර චක්කස්ස හත්තතා ඉතිපි අරහං සෝ භගවා පූජාය අරහතෝ ඉතිපි අරහං සෝ භගවා පාපානං අකරණතෝ ඉතිපි අරහං සම්මා සම්බුද්ධෝ සෝ භගවා අභිඤ්ඤේය ධම්මානං සම්මා අභිඤ්ඤේ තත්තා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා පරිඤ්ඤය ධම්මානං සම්මා පරිඤ්ඤ තත්තා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා පහතබ්බ ධම්මානං සම්මා පහීනත්තතා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා සච්චිකාතබ්බ ධම්මානං සම්මා සච්චිකතත්තා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා භාවේ තබ්බ ධම්මානං සම්මා භාවිතත්තා ඉතිපි සම්මා සම්බුද්ධෝ විච්ඡා චරණ සම්පන්නෝ සෝ භගවා තීහි විජ්ජාහි සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ සෝ භගවා අට්ඨහි විජ්ජාහි සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ සෝ භගවා පන්න රසේහි චරණ ධම්මේහි සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ සෝ භගවා සුගත තත්තා ඉතිපි සුගතෝ සෝ භගවා සුගත තත්තෝ ඉතිපි සුගතෝ සෝ භගවා සෝබන ගමනං ගතත්තා ඉතිපි සුගතෝ සෝ භගවා සුන්දරං ඨානානං ගතත්තා ඉතිපි සුගතෝ ලෝකවිදු සෝ භගවා සත්ත ලෝකං සබාවතෝ සමුදයතෝ නිරෝධතෝ නිරෝධයු උපායතෝ විදිතත්තා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඕකාස ලෝකං සබාවතෝ සමුදයතෝ නිරෝධතෝ නිරෝධ උපායතෝ විදිතත්තා ඉතිපි ලෝකවිදු සෝ භගවා සංඛාර ලෝකං සභාවතෝ සමුදයතෝ නිරෝධතෝ නිරෝධ උපායතෝ විදිතත්තෝ ඉතිපි ලෝකවිදු සෝ භගවා සබ්බතා විදිත ලෝකතත්තා ඉතිපි ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා දමිතබ්බ රාහේ චිරච්ඡාන පුරිසේ දමිතත්තා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා දමිතබ්බරාහේ මනුස්ස පුරිසේ දමිතත්තා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා දමිතබ්බරාහේ අමනුස්ස පුරිසේ දමිතත්තා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානා සෝ භගවා ඉද ලෝකත්තේන දේව මනුස්සානං අනුසාසි සත්තා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා පරලෝකත්තේන දේව මනුස්සානං අනුසාසි සත්තා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා පරමත්තේන දේව මනුස්සානං අනුසාසි තත්තා ඉතිපි සත්තා දේව මනුස්සානං බුද්ධෝ සෝ භගවා දුක්ඛ සත්‍යං බුංජිතත්තා ඉතිපි බුද්ධෝ සෝ භගවා සමුදය සත්‍යං බුංජිතත්තා ඉතිපි බුද්ධෝ සෝ භගවා නිරෝධ සත්‍යං බුංජිතත්තා ඉතිපි බුද්ධෝ සෝ භගවා මග්ග සත්‍යං බුංජිතත්තා ඉතිපි බුද්ධෝ භගවා සෝ භගවා යස මහන්තාය සමන්නාගතත්තා ඉතිපි භගවා සෝ භගවා පුඤ්ඤමහන්තාය සමන්නාගතත්තා ඉති භගවා සෝ භගවා තාම මහත්තාය සමන්නාගතා ඉතිපි භගවා සෝ භගවා ඉද්දි මහන්තාය සමන්නාගතත්තා ඉතිපි භගවා සෝ භගවා පඤ්ඤා මහන්තාය සමන්නාගතත්තා ඉතිපි භගවා සෝ භගවා බග්ග රාගතාය ඉතිපි භගවා සෝ භගවා බග්ග දෝසත්තාය ඉතිපි භගවා සෝ භගවා බග්ග මෝහත්තත්තා ඉතිපි භගවා සෝ භගවා භවන්ත ගතත්තා ඉතිපි භගවා සෝ භගවා භාග්‍යවන්තාය ඉතිපි භගවා මෙසේ නව අරහාදී අනන්ත ගුණස්කන්ධයන් සිත් සතන්හි සම්ප්‍රකීර්ණව ස්පර්ශ කරවමින් මේ භාවනා වාක්‍යයන් පළමුව සජ්ජායනා භාවනාවෙන් ප්‍රගුණ කොට දෙවනුව මානසිකාර වශයෙන් භාවනා වඩන්නාට ආනිසංස ඵලය ලැබෙන සම්දිස්ථාන 13කි. බුද්ධානුස්සති භාවනා වැඩිම සඳහා ප්‍රබල කුසල ඡන්දයක් ඕනෑකමක් ඇති බව වීරිය නුවණ ඉවසීම යන යෝග ගුණයන් උපකාර ලැබමින් පටන් ගැනීමේ සිට පිළිවෙලින් භාවනාව දියුණු වී ආත්ම බුද්ධ ගෞරව ආදී ඒ සම්දිස්ථානයන් සම්පූර්ණ වෙනවත් සමගම උපචාර අවස්ථාවේදී කාමාවචර පහත් තත්වයේ ඉක්මවා අංග පහකින් යුත් උපචාර ධානය පහළවන්නේය. මේ බුද්ධානුස්සති භාවනාව වැඩිීමේදී බුද්ධ ගෞරව අවස්ථාවේ සිට උපචාර ධානය ලැබීම දක්වා දියුණු විය යුතු සම්දිස්ථාන තෙලස පැහැදිලිව මෙසේය. 1. බුද්ධ ගෞරවය දියුණු වීමේ අවස්ථාව. 2. ශ්‍රද්ධාව දියුණු වීමේ අවස්ථාව. 3. බුදුගුණ අරමුණෙහි සිත පිහිටීමේ සතිය දියුණු වන අවස්ථාව. 4. භාවනා ප්‍රඥාව දියුණු වීමේ අවස්ථාව. 5. භාවනා ප්‍රීතිය දියුණු වීමේ අවස්ථාව. 6. ශරීරගත දුක් පීඩා ඉවසීම දියුණු වන අවස්ථාව. 7. බුදුරදුන් සමග වසන්නේ යන හැඟීම ඇතිවන අවස්ථාව 8 හිත බුදු ගුණය කෙරෙහි නැමී පවතින අවස්ථාව. 9. විතක්ක ਵਿਚාර ධර්ම බුදු ගුණයට බර වීමේ අවස්ථාව. 10. උපචාර ධානයට పూర్ව භාග බලවත් ප්‍රීතිය උපදින අවස්ථාව. 11. කෙලස් පීඩා බර සංසිඳුවා පස්සද්ධිය උපදින අවස්ථාව. 12. ධානයට పూర్ව භාග බලවත් සැපය ඇතිවන අවස්ථාව 13 උපචාර අවස්ථාවෙහි අංග සම්පූර්ණ ධානය ලැබීම මෙසේ භාවනාව දියුණුවට පත්වන සන්ධිස්ථාන 13කි. මෙසේ දැන් මේ සන්ධිස්ථානයේ ඉක්මවා දැන් මේ සන්ධිස්ථානයට පැමිණීමේ කියා සන්ධිස්ථාන ගැන විමසිලි සහිතව භාවනාවත පිරිය යුතුය.